මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේලි කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පිළමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනි. මුවන් පැලසුව. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථාචාර්ය ලීල් අධිකාරී. ඉංග්‍රීසි ආණ්ඩුවේ ගමේ පොදු ජනතාවගේත් කුදු මහත් රාජකාරී කටයුතු වලින් දවස පුරාවට අහකාවක් ඉවරයක් කම්මුතුවක් නැති එකම අතෝර මධ්‍යස්ථානය ආරච්චි වලව්ව බව කවුරුත් දනිති. අවුරුදු උත්සවයෙන් පසුව වලව්වේ ආරච්චිලත් එහි පැමිණ සිටි වෙදමාමාත් Taman මුහුණ දුන් බක්මහ විවේචනවල පොදු රසවින්දනාත්මක සමාලෝචනයක් අද මොන් පැලස ආඛ්‍යානයෙන් ඔබේ දේශවන් මගට දිගහැරේ. ඩිංගිරාලේ ඩිංගිරාලේ ඔය බල්ලා මුරන්නේ මොකද කියලා බලපන්කෝ. ආ ඩිංගිරාලේ ඩිංගිරාලේ දැන් සෑහෙන වෙලාවක ඉඳලා ඔය බල්ලා බුරනවා. බලමන් මොකද කියලා ඈ ඔය ඔය ඔය බලු කූඩුව පැත්තේ දලිබිඩි ගාලා සද්දයක් ඇහෙනවා. ඔය ඔය ආ ඩිංගිරාලේ ඕ ඩිංගිරාලේ නැද්ද? ආ මේ ගින්ගිරාවල නැතුව නෙවෙයි. ඔව් එද මාමා. මේ ගාලේ හරටික ඕඩෙට දක්වනකොට පුංචි වහු පැටියේ බලු කූඩුව පැත්තට පැනලා. දන්නේ නැද්ද ඉතින් දඟයාගේ හැටි? මං හේත් බැලුවා බලු කූඩුව පැත්තේ දඩපඩ ගාන ශබ්ද මොකද්ද කියලා. <laughs> මොකක්ද මේ ඉවරයක් නැති බිරිල්ල කියලා. දඟයා ඉතින් පැන්නාම එහාට මෙහාට ඌ පැන පැන දඟලනවා <laughs> නැතුව නැතුව ආන්ද ඩිංගිරාල දඟයා මේ පට්ටියට එක් කරලා ඕවිත පැත්තට දක්කාගෙන ගියා දඟයාගෙන් හරි කරදරේ <laughs> බලු කෝඩුව පැත්තට තල ගොයකින් කබර ගොයේ ගියත් රිංගුවත් ඔය බල්ලා දිගටම බුරනවා සර්පේ කාලින් පහලින් බඩ ගෑවත් ඌ jigටම පුරනවා වේද මාමා <laughs> නෑ නෑ මේන සර්පේ නෙවෙයි මේ දඟයා බලු කූඩුව පැත්තට පැනලා ආ ආ ආ ඕන් දැන් බල්ලගේ බිරිල්ලත් ඉවරයි මම මතක් කරන්න කියලා හිටියේ මොකද්ද අවුරුදු 7න් පස්සේ අද ගෑනු මේ කතන්දරයක් හදාගෙන. මොකක්ද මේ ගෑනු උදවිය හදාගත්තු අවුරුදු උත්සව කතාව? ඔය අවුරුදු උත්සවයේ දවසේ අපේ ආමුදුරුවෝයි ආරාච්චිලයි මමයි විතරක් කොච්චර පිරිසක් ඒකේ වැඩ කටයුතු ආරව හිටියද? නැතුව නැතුව නැතුව ඉතින් මේ මොකක්ද ගමේ ගෑනු උදවිය කියන කතාව? මේකද? හ්ම්. කොල්ලෝ කෙල්ලන්ගේ හිසේ තෙල් ගෑවලු. ඒ තෙල් ගන්න දවසේ. ආ මචි. කෙල්ලෝ කොල්ලන්ගේ හිසේ තෙල් ගෑවලු. ඔව්. ඕම ඕක තමයි අවුරුදු සවෙන් පස්සේ ගමේ ගෑනු උදවිය කියන කතාව. ඉතින් ඕන්න ඕකනේ වෙද මාමා. ඈ බලන්න ඉතින් කොහොමද මේ මුවන් පැලසේ හොඳ වැඩක් කරන්නේ ඈ? මේ කතාව වෙද මාමා ඉතින් අමුතු අවනඩුවක් නේ ඈ? ඕම ඕක තමයි කාරණේ. මුවන් පැලසේ කොයි කාටත් හොඳ නම්බුකාර වැඩක් කරලා දීලත් ඊට පස්සේ ඉතින් දිගටම ආවනණ්ඩු විසඳන්න සිද්ධ වෙන්න එක ගැන තමයි මේ මම කල්පනා කරන්නේ. <laughs> මේක ලොකු අවනඩුවක් නෙවෙද මාමා. නැතුව නැතුව කවුද ඉතින් මෙහෙම ඔය ඔය කතාවල් කියන්නේ? මේ මේ මේ හිස තෙල් හදන මඩුවේ එතකොට හිස තෙල් ගන්න මඩුව මේ ඖෂධ බාර ගන්න මඩුව මේවා වෙන වෙනම ආවරණය කරලානේ තිබුණේ. ඔව් ඔව් මේවා ඇතුලේ තින් වැඩිපුරම වැඩබාරව වැඩකොලේ අපි සපු මල් පුතයි තිසරි දුවයි නැත්නම් ඕමරි ඒ නැත්නම් රම්මලි මේ හිස තෙල් ගෑමට සම්බන්ධ කොල්ලෝ කෙල්ලෝ කවුද? ඈ මාමා මේ අහන්න හන්දම මං ඉතින් සාසුද්දෙම කියන්නම්කෝ <clears throat> ඔව් කියන්න ඕන කවුරුවත් නෙවෙයි මේ අපුමල් පුතයි මේ හිස රිදුවයි හා ඉතින් ඉතින් ඔහෙ ඵලයන් ඔච්චර කලබල දවසේ දහස් ගාණක් මිනිස්සු ගැවසීච්ච වෙලාවක මේගොල්ලන්ට වෙන වැඩ තිබුණේ නැද්ද හැබැයි කවුද මේ අපූර්ව හිසතෙල් ගෑම දැකලා තියෙන්නේ? <laughs> කවුරුවත් නෙවෙයි. මේ හිසතෙල් ගෑම දැකලා තියෙන්නේ උක්කුමැණිකේ. <laughs> එතකොට මේ උක්කුමැණිකේ දැකලා පෙන්වලු ආම්බලාපන් වැඩක් කියලා ගුණවතී. යෝ සක්කි හැබෑට. බලන්ට කොහෙනම් මේ ගමේ ගෑනුන්ගේ ඉරිසියාකාර කටවල් වල ඇති. ඉසතෙල් ගෑම කියන්නේ මාමා ආශිර්වාද ක්‍රියාවක් නෑතුව මේ උතුම් ආශිර්වාදේ බලන්ට එහෙනම් මේ ඉරිසියාකාර හිතින් නපුරු අවනම්බුවකට හරවපු හැටි විතරක් බලන්න ඈ දෙන්නම ගෑනු එක වගේ. ගුණවති කියන්නේ කුක්කුමැණිකගේ කපාපු පළුවන මේවා කිය කිය අපහාස කරනවලු දෙන්නම හැමතැනම කියනවලු hina වෙනවා අම්මපා මේ ගෑනුන්ගේ හැටි ස්වභාව විතරක් අපි පන්සලේ හදලා තිබිච්ච ඔය කරඳ කොළ නුග කොළ තැම්පත් කරපු මඩුගේ තෙල් බෙහෙත් වර්ග බාරගෙන තැම්පත් කරපු ඒ මඩුගේ මේවා රවුම් හැඩේට දෙන්නෙකුට තුන් දෙන්නෙකුට අපහසුවෙන් ඉන්න පුළුවන් විදියට හදපු මඩු ගෙවල්නේ ඈ සමහර විට දෙන්නේ එකවර මේ මඩු ගීක හිටියොත් කෙනෙක් ඇඟේ ගෑවෙනවා වෙන්න පුළුවන් ඈ හරියට ඔය කතාව හරියටම ඔව් ඔය මඩු ගීක තිසරේ ඉන්නකොට මේ සබු මල් ඇතුල් වුණොත් ඇඟේ ගෑවෙනවා වගේ ආ එහෙනම් ඔව් ඔව් ආන්ගේ වෙලාවට ඔය ගෑනු අය පදහා දෙනවා බලාපල්ලකෝ බෙදවාමා ඈ ඔය නොයෙකුත් අරුප කතා හිතනවා කියනවා මෙව්වාන මිනිස්සු කම්මුලේ අත තියාගෙන අකම්පාල වෙනවා මනුස්ස ස්වභාව කොහොම මතුවේයිද කියලා අපට හිතන්න අමාරුයි වේද මාමා. මේ ආරච්චිල ආගියන්තයක් නොදැනෙනව ඔහොම කියන්නේ. දැන් වැඩ වැඩි කොම හින්දා තිසරිදුවගේ අප්පච්චි එයාව ගෙදරට එක්කන් එන්න කියලා මේ අපේ සපුමල් පුතාට පවරලා තියෙනවනේ. එතකොට සපු මල් වේරගන්තොට තිසරගේ ගෙදර ගියාම තමන්ගේ ගෙදර වගේ ඒ නතර වෙලා ඔව් තිසරගේ අප්පච්චිගේ කඩේ වැඩවලටත් උදව් වෙලා එතකොට මේ මේගොල්ලෝගොය වගා කටයුතු වලටත් උදව් වෙලා ඒවා ඉගෙන කියාගෙන තමයි ආයේ මෙහාට එන්නේ ඒ හන්දා තම තමන්ගේ ලෙන්ගතුකම පෙන්නගන්න නැකතට හිත තෙල් ගන්න දවසේ එහෙම දෙයක් වුණාද කියලා කියන්න අපි දන්නේ නෑ නෝ අනේ හැබැයිට මං ඔය විත්‍යක් කොහොමටත් දන්නේ නෑ දැන් ඔය මාමා කියනකම් ඇයි ඉතින් සපුමල් පුතා මට හදි ගැහෙන හැම වෙලාවකම ඔය ගෙවල් වල විස්තර මට කියනවනේ තිසරිගේ අප්පච්චි සපුමල්ට හරියට ආදරේලු මොකද ඉතින්ද? තිසරි කියන්නේ පවුලේ එකම දරුවා නේද? එහෙනම් එහෙනම් කොක්කොමණිකේ ගුණවතී දෙන්නා තිසරී සපුමලුයි ගැන මොනවා කිව්වත් ඒ සියල්ලම බොරු බව දැන් අපි දන්නවා මං හිතන්නේ ආරාජ්‍යල ගමේ දේවල් දන්නේ නැහැ හරියටම මොකද දැන් තවත් කතාවක් ඕම් පතුරවාගෙන යනවා බිසෝම්ද. ඒ ඉතින් එක විස බෝම්බයක් තමයි. <laughs> මොකද මොකද බිසෝ කියන්නේ? නැකතට හිස තෙල් ගාගන්න ගෙහුම් මෙදාපාර පන්සලේ මේ මේ හිස තෙල් ගන්න මඩු අස්සේ රිංගාගෙන හිටපු පොල්ලෝ කෙල්ලොන්ගේ විගඩම් බලාගත්තලු හොඳට. ඔන්න ඔන්න ඔන්න බලන්ට එනම් මාමා මේ බිසෝ නැන්දට දැන් වයස අවුරුදු 80කටත් වැඩි. බලන්ට කියන කතාවල හැටි ගෝමරී ගුරුකමට හම්බන්තොට ගියාම එයාගේ මංගල්‍යෙත් එහෙමනේ කෙරෙන්නේ. වෙදමාම මතක් කරපු එක හොඳයි. තෙල් ගෑමෙන් පස්සේ අහන්ට ලැබුණු මේ දේවල් ගැන මේ වයසක මිනිසුන්ගේ සෑගි පාර්සල් දෙන දවසේ ඈ හාමුදුරුවන්ගේ අනුශාසනා කතා විනොත් මහේ ජන්තතුමාගේ කාරුණික පණිවිඩයේ තැටියටත් උපදෙස් දීලා අපි බලමු මේ මිනිස්සු පපායෙන් ගොඩ ගන්නට. මේක නෙවෙයි ආරක්කෙල්. ඔව්. අද මේ උදේම පන්සල් යනවා කිව්වා නේද? ඔව් ඔව් කිව්වා තමයි කිව්වා තමයි. දැන් ඉතින් වෙලාවක් නම් හරි. මහේයන්ත උන්නාන්සේගේ තෑගි පාර්සල් ගමේ වැඩිහිටියන්ට එතකොට රජයේ නිලධාරීන්ට කලා ශිල්පීන්ට මේ එක එක කණ්ඩායම් වලට බෙදා හරින්ට දැනුම් දීලා තියෙනවා. ඔව්. හරි හරි හරි. තේරුණානේ? මේවා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ බාරේ එදා ඉදි කරපු උත්සව ශාලාවේ හරි විහාරස්ථානයේ ඔය යම් යම් ස්ථානයක හරි සුරක්ෂිතව තැන්පත්වල ඇති. ඒ වගේම සුදුසු අය දෙන්නලා හැකිතරම් ඉක්මනින් බෙදා අවසන් කරන්න ඕනේ. හරි හරි. ආ. එන්නකොට මේ එන්නේ වෙදිකාරයයි. හැබැද්දේට අල්ලයි දෙන්න. හැබැයි හැබැයි ආයිබුවන් ආරච්චි මහත්තයා. ආයිබුවන් ආයිබුවන්. එහෙමනම් දැන් ඔය දෙන්නාම ඔහොමම පන්සලට ගියා නම් මේ අපේ හාමුදුරුවෝ අපි එනකම් බලාගෙන ඉන්නවා ඒ තෑගි පාර්සල් අර තෑගි පාර්සල් එහෙමයි හෙට දවසේ මේ පටන් බෙදා දීම සඳහා තේරුණාද සංවිධාන කරන්ට උදව් වෙන්න කියලා මමත් අතර මගේ එනවා කියන්න. හොඳයි හොඳයි අපි ගැහුම් ඒ විදිහටම කරන්නම් ආරච්චි. ආ හොඳයි. ඔව් ඔව්. එහෙනම් ආරච්චිල මහත්තයෝ අපි දැන් කෙලින්ම පන්සලට යමු. අන්න හරි. අපේ ආරච්චිල මහත්තයා එනකන් එතන අපි ස්වාමීන් වහන්සේ කියන දෙයකට උදව් පදව් වෙනවා. ආ හරි හරි. එහෙම හොඳයි එහෙම හොඳයි එහෙම කරන්ට එහෙම කරන්ට. ආ යන්න යන්න. සුවපත් වේවා. සුවපත් වේවා. ආයුබවන්තරාලහාමි. ගෝලියෝ දෙන්නා ඒ කියන්නේ මේ වෙඩික්කාරයයි බැද්දේරාලයි වේලාසනින් ඇවිත් වැඩ. හ්ම්. මං කියලම ඒ දෙන්න ඇව්වා අපේ ලොකු හාමුදුරනේ. හරියටම මේ මිනිස්සු දෙන්නා අපේ අවුරුදු උත්සව වෙලාවට කොහේ හරි ගෙහුම් හිටියා. හ්ම්. දෙන්නාම සොරබොරේ ගෙහුම් අඳ කුඹුරු කරන්ට එහෙනම් ඔය ගමට වෙලා කැලෑ සත්තු දඩයන් කරනවට වඩා කොහේ ගිහිල්ලා හරි ගොයි තැම්බතක් කරලා ජීවත් වෙන එක හොඳයි දැන් ඉතින් දෙන්නාම එහි සොරබොරේ උදව්කාරයෙක් හම්බ වෙලා ගොයි තැම් කරනවා ඒකයි ඒගොල්ලන්ගෙන් අවුරුදු උත්සවයේ මේ මග ඇරුනේ එහෙමයි එහෙමයි ඔන්න ආරච්චිල මහත්තයෝ අපේ ලොකු හාමුදුරුවෝ කීව විදිහටම ඔව් උත්සව ශාලාව අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කොළන් අර සියලු හරි හරි හරි එහෙම තමයි හොඳයි හොඳයි බොහොම හොඳයි එහෙම තමයි කරන්න ඕනේ ඊළඟට මම මොකද කිව්වේ ලොකු මේද තුන හතරක් එක දිගට එකට අල්ලලා ළඟ ළඟ හිටින විදියට සුදුරෙද්දක් දාලා අපි හාමුදුරුව අපට දීපු ලැයිස්තුවේ විදියට තෑගි පාසල් මේ සුද තියෙනවා හොඳයි හරි බැද්දේරාල දැන් යාළුවත් එක්ක සේරෝම තෑගි පාර්සල් තියන්න පුළුවන් විදිහට ලොකු මේසයක් හදාගන්න. පස්සේ අර බන මඩුවේ තැන් තැන්වල ගොඩ ගහලා තියෙන සේරෝම තෑගි පාර්සල් මෙතන හදන ලොකු මේසෙ උඩ පිළිවෙලකට ගෙනත් තියන්න. හ්ම්. මුලින්ම හෙට දවසේ වැඩිහිටි මව්පියන්ට දෙන තෑගි පාර්සල් තියෙනවා. ඔව්. මේ මුලින්ම තියෙන තෑගි පාර්සල් ටික ඔව් ඔව්. හරි හරි. වෙඩික්කාරයා මුලින්ම ආබාධිතයෙගේ තෑගි. ඊළඟට වැඩිහිටි මව්පිය කාණ්ඩේ තෑගි පාර්සල්. හ්ම්. එහෙම තියන්න ඕනේ. කෝ අද වතුර විදානේ? පණිවුඩේ දුන්නේ නැද්ද? වතුර විදානේටත් අපි පණිවුඩයක් දීලා අද පන්සල්ට එන්ට කියලා කිව්වා. මිනිහා නෑවිත් ඉන්න එකක් නෑ. මේ ආචිල මහත්තයෝ මේ මිනිහට වචනයක් වැරදිලා මූණ දෙන්න පොඩ්ඩක් කෝම් කොමක් තියෙන බව පේනවා. මොනවා? හ්ම්. වතුර විදානේ ජේමිසුයි දෙන්න අපි බොහෝම මහන්සි වෙලා කරුණු කියලා බුසාවියට ඇප වෙලානේ හිරෙන් නිදහස් කරගත්තේ හඳුරන්නේ. ඇත්තනේ මේ කහ සිවුර පිටින් මාත් උසාවිගේ උන් දෙන්න හින්දානේ. ඉතින් මිනිහා අපේ රාලහාමිට කියලා තියෙනවා. උන් කොහොමටත් හිරෙන් නිදහස් වෙන්න කල්තියා දැනගෙන හිටියයි කියලා. <laughs> ඒ කොහොමද කල්තියා උන් හිරබාරෙන් නිදහස් වෙන බව දැනගත්තේ? හිරගෙදර ඉන්න හිරකාරෝ ටිකක් කිව්වලු අවුරුද්දක් දෙකක් හිරේ තියාගෙන ඉඳලා පස්සේ නිදහස් කරනවා කියලා. එහෙමලු කියලා තියෙන්නේ. අන්න. මිනිස්සු කරලා තියෙන නීති විරෝධී වැරදිබල හැටියට මේ අයට කිසිදාකත් හිරෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. අපි කොච්චර අමාරු වෙන්ද මේ දෙන්න නිදහස් කරගත්තේ. හ්ම්. ලොකෝ ආම්දරෝ කියන්නේ මම මේ රාලා හැමිලා බලව්වේදී කන රත් වෙන්න දෙක තුනක් දෙන්න ගිහිල්ලා මැණිකල රාලා හැමිලා පැනලා වැලක්කුවා. හ්ම්. ඒ වෙලාවේ මමත් ළඟ හිටියා. බැද්දේ රාලත් එක්කම මමත් මිනිහට මේ වගේ කතා නොකියන්න පාඩමක් උගන්වන්න හදනකොට විදානේ හොඳටම බය වෙලා හැමෝගෙම වෙච්ච මෝඩ කතාවට සමාවරන් ගියා. <laughs> ඒ වෙලාවේදීලා මිනිහා අපිට මූණ දෙන්න තරමක කොංකොමක් තියෙනවා. ආයේ පාර වදීද කියලා පරාණ බයකුත් ඇතිනේ. <laughs> දානේ උයාගෙන ගේමිසුයි පොඩි දරුවෝයි පවුලයි පෙරේද පන්සලට ඇවිත් ගියා. ආගමට දහමට උන්ගේ ලැබිකම හොඳයි. වතුර විදානේ හැම නෙමෙයි. මේ තමන්ගේ ගමේ පන්සල කියන හැඟීමවත් නැහනේ. විදානෙගේ දරුවන්ට පවුලට විදානෙට අපි හිතවුණු වෙලා අනුකම්පා කළාට විදානෙට ඒ ගැන කිසිම තැකීමක් සැලකීමක් නැහැ. හ්ම්. විදානේව හිමින් පන්සලට ගෙන්නගෙන කරුණු කියලා මිනිහව ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔබ වහන්සේටමයි ඈ කවුද අපේ හාමුදුරනේ ඔය පන්සල පැත්තට එන දිගංචියා මාර උසක් නේ බලන්න බැද්දේරාල උඹ දන්නවාද ඔය පන්සල පැත්තට එන අර අර අර ආ අර උස මිනිහා කවුද කියලා හ්ම් ඇත්තෙන්ම අපේ හාමුදුරනේ මට එච්චර දැනුම් තේරුමක් නැහැ ඔය එන මිනිහා කවුද කියලා ඔව් කොහොමද වෙඩික්කාරයා දන්නවද ඔය එන කෙනා කවුද කියලා ආ ඇහැට නම් දැකලා පුරුද්දක් නැහැ. කොහොමද අපේ දායක මහත්තයා බොහොම කාලෙකින් මේ අපේ ආම්දුරුවෝ මහේජන්ත උන්වහන්සේ ගරු ගාම්භීර උත්සවයකින් පිළිගත්තු විස්තරේ පත්තරවල හරි ඉහලින් රපෝර්තු කරලා තිබුණා. ඒ විස්තරය දැකලා කතා කරලා යන්න ආවා. අවසරයි. හොඳයි. සුවපත් වේවා. ඔබතුමාත් ඔහෙන් ඈඳිගන්ටකෝ. මෙතන ඉන්න කවුරුවත් හරියටම ඔබතුමා හඳුනන්නේ නැහැ. හ්ම්. මේ මගේ වම් පැත්තේ ඉන්නේ අපේ ගමේ ආරච්චිල මහත්තයා. මගේ දකුණු අත පැත්තෙන් ඉන්න දෙන්නා බොහෝම ප්‍රසිද්ධයි. හ්ම්. මුවන් පැලැස්සේ වෙඩික්කාරයා අනිත් එක්කෙනා ලෝක යුද්ධ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුවේ කැප්ටන් තනතුරක් දරපු බැද්දේරාල. හ්ම්. දැන් මේ අපි ළඟ ඉන්න උස මහත්තයාත් හරි ප්‍රසිද්ධයි. හ්ම්. නවරියම් මහත්තයා. නැත්තම් නවරත්න මහත්තයා. ආරච්චිල මහත්තයාව නම් නමින් දන්නවා. වෙදිකාරයාගේ නමත් ඉතින් දෙන්නගේ නම එකට කියවන හින්දා දෙන්නම නමින් දැනගෙන හිටියා. බැද්දරාල ඒ නමත් අහලා තියෙනවා. මේ අපේ දානශාලාව හාමුදුරුවෝ 19කට දානෙ ගන්න තරම් ලොකුවට හැදුවේ අපේ නවරියම් මහත්තයා. පස් දිනකටවත් බණ අහන්ට ඉඩමදි බණමඩුව ලොකු ධර්මශාලාවක් විදිහට හැදුවෙත් නවරියම් හ්ම් මේවා මේ විදිහට තමන්ගේ වියදමින් නවරියන් කරවාපු නිසා අපට අපේ මහ ඒජන්ත උන්නාන්සේ පිළිගන්නා උත්සවය බොහෝම නම්බුකාර විදිහට මේ ගමේ පන්සලේදී කරගන්න උදව්වක් වුණා. හ්ම් මා බැද්ද කැලේ ওই නඩු විභාගයේදී කංශා ව්‍යාපාරිකයාගේ නම හැටියට නවරියන්ගේ නම කියවුණා. හැබැයි ඒක ඉතින් එච්චර හොඳ දෙයක් නන් නෙවෙයි හාමුදුරනේ. අපේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව මම යහපත් වැඩ කරන්ටම හිතාගත්තා. මේ ඇත්තමයි. මේ ඇත්තමයි. ආ අර සපුමල් දරුවා නේද ඉන්නේ? හ්ම්. තව කවුද මේ පැත්තට එනවා වගේ? ආ ඒ සපු මල්ලෙක් එන්නේ මේ වතුර විදානේ නේද? මේ දෙන්නා මොකද මේ? ආ අපේ හාමුදුරනේ අවුරුදු උත්සවයට පස්සේ මට ලොකු හාමුදුරුවෝ බලන්ට පන්සලට එන්න බැරි වුණා. මේ මගදී වතුරු විදානේ මාමත් හම්බ වුණා මේ එයත් එක්කම ආවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. අවසරයි. අවසරයි අපේ හාමුදුරුවනේ. මේ මේ මිනිස්සයා මොකද මේ මේ මේ මේ නවර්ගයන් මේ නම්බු දීලා කතා කරනවා මම මේ තව පන්සලේ මොනවද වැඩ තියෙන්නේ කියලා අහන්න අපේ නායක හම්දුර හම්බෙන්න ආවේ. හම්දුරනේ මේ අසමජාති මිනිසුන්ව පන්සල පැත්ත පළාටි වැද්ද ගන්න එපා. මොකද? මොකද? මොකද විධානේ කිව්වේ? හා මේ මේ විධානේ. tamun කට පියා ගන්නවා හොඳයි. හ්ම්. ආහා මේ මේ මෙතන ගමේ ආරච්චිල ඉන්න බවක් හිතාගත්තොත් හොඳයි විදානේ නෑ නෑ මම මේ කිව්වේ ආරච්චිලා මේ වගේ මිනිස්සු මොකටද ඒක නම් ඇත්ත මේ මේ මේගොල්ලෝ අපි කොහොමද විශ්වාස කරන්නේ හාමුදුරනේ ඈ මේ විදානේ අපි මේ නිකන් ආරෝපකට යන්න ඕනේ නැහනේ හ්ම් මං අපේ ආරච්චිල එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්නම් ඒකනේ ඒකනේ මුවන් පැලස්සේ ප්‍රශ්න විසඳන්න තමයි මේ ආරච්චිලා ඉන්නේ. ඒක මම හාමුදුරුවොත් එක්ක කතා කරගන්නම්. ඔව් ඔව් ඔව්. මේ හැම දෙයකටම මුල තම තමන් තමන්ට අයිති වැඩ මොනවද කියලා දන්නේ නැතුව කෑකොස්සන් ගන්න එක. ආරච්චිලගේ රාජකාරිය එතුමා හරියට ඉෂ්ට කරයි. ඒ ගැන කවුරුවත් හිතන්න ඕනන්නේ නැහැ. ලොකෝ හමුදුරනේ මට එහෙනම් යන්න අවශ්‍යයි. ආර්ති මහත්තයෝ. ඔව්. මං ගිහින් වෙලාවක ඔබතුමා මුණ ගැහෙන්න එන්නම්. අපි යනවා එහෙනම්. හොඳයි. විධානේ බලමු උඹද මමද දිනන්නේ කියලා. බලමුකෝ. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගුඩ වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාර්යා කමල් ගමකේ බද්දරාල රෝහණ සිරිවර්ධන ලොකු හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර නවරියන් අනුර බණ්ඩාර රාජගුරු වතුර විදානේ විජේසිරි බෝපගේ මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන